සතිපට්ඨානය කියලා ගත්තාම ඕනෑම මිනිස්්‍ය භවයක් තුළ ඒ සතර සතිපට්ඨානය පවතිනවා. ආවල් කෙනාගේ චරිතයේ සතර සතිපට්ඨානය පවතිනවා. මගේ චරිතයේ සතර සතිපට්ඨානය පවතිනවා කියලා වෙන් කරලා බලන්න පුළුවන් කමක් නැහැ. හේතුව මිනිසත් බව ලැබපු සෑම කෙනාගේම කයේ සතර සතිපට්ඨානය පවතිනවා. කොහොමද? ඇසකන දිවනාසය සමසිත කියන ආයතන හයට අනුව මේ කය දිහා බලනකොට කායાનුපස්සනාව මේ හැම දෙයක්ම නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට අපි වේශයටපත් වෙනවා බලන්න නරඹන්න අපි වේශයටපත් වෙනවා සවන් දෙන්න වේශයටපත් වෙනවා කතා කරන්න වේශයටපත් වෙනවා කටයුතු වල නැත් වෙන්න වේශයටපත් වෙනවා තේරෙන්නේ නැති දේවල් සිතන්න වේශයටපත් වෙනවා එනම් ආයතන අයේ ගනුදෙනුව වේදනානුපස්සනාව කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි මේ සෑම ගනුදෙනුවක්ම ලෝකෝත්තර කුසලයක් වශයෙන් විනා වශයෙන් ධර්මානුකූලව දකිනකොට ධම්මානුපස්සනාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන සිටිවිලි වලින් දකින නිසා සිතත් එක්ක සාකච්ඡා කරලා අවබෝධ කරගෙන යන නිසා ඒක චිත්තානුපස්සනාව කියලා දේශනා කරනවා. එහෙනම් සතර සතිපට්ඨානය සෑම කෙනාගේ කය තුල පවතිනා වූ ධර්මතාවය. ඒක අපගේ කයට අනුව, කයේ වේදනාවට අනුව ඒ සෑම දෙයක්ම දකින ධර්ම ධර්මානුවට අනුව සිතෙනා වූ සිතුවිලි වලට අනුව ඒක වෙනස් වෙනවා. එහෙනම් මේ වේදනානුපස්සනාව කියලා කියන්නේ මොනවද? මේ දකින දේ වේදනාවක්. මේ අනුසක අනුශාසනාව එහෙම නැත්නම් ප්‍රශ්නට උත්තරේ හැයනවනේ. මේකත් වේදනාවක්. ඇයි? මොනවද මගේ ප්‍රශ්නට අදාළ උත්තරේ මොන වගේ උත්තරයක් ලැබෙයිද කියන කුතුහලයෙන් ඉන්න ඒ සෑම මොහොතක්ම තප්පරයක්ම සෙනෙයක්ම වේදනාවක් වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියන තථාගත පණිවිඩය තුලින් සතර සතිපට්ඨානයේ වේදනානුපස්සනාව තමයි දේශනා කරන්නේ. ඇයි මේ ලෝකයේ තියෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සබ්බේ සංඛාර දුක්ඛණ මේ ලෝකේ සෑම මොහොතක් ගන්න සෙනෙහක් ගන්න මේ ලෝක සත්‍ය දුක් විඳිනවා දුක තුළම ජීවත් වෙන නිසා මරණ දේවල් දුක, ඇයෙන දේවල් දුක, සිතෙන දේවල් දුක, මිනිසත් භවයේ ජීවත් වීම දුක, අපි ජීවත් වෙන සෑම තප්පරයක් තප්පරයක් ගානේ Taman දුක් විඳිනවා. සසරේ දුකටපත් වෙලා ඉන්නවා කියන අවබෝධය නැති නිසා ඒගොල්ලෝ හිතනවා දුක කියන්නේ වෙනම එකක්. අසනීපයටපත් වෙනවා, තුවාලයක් ඇති වෙනවා. වේදනාවක් විඳීමක් ඇති වුණොත් ඒක තමයි වේදනානුපස්සනාව කියලා ලෝක සත්‍යය හිතාගෙන ඉන්නවා. අපි මේ ලෝකයේ මේ භවයේ මිනිසාත් භවයේ ජීවත් වෙන සෑම තප්පරයක්ම වේදනානුපස්සනාවක්. මක්නිසාද සතරමා භූතය තුළ නිර්මාණය වෙච්ච මේ නාම රූප ගනුදෙනුමත් එක්ක යම්කිසි ජීවියෙක් සැරිසරනවා නම් එයා ඇත්ත වශයෙන්ම දුක තුළ ජීවත් වෙනවා වේදනාව තුළ ජීවත් වෙනවා එනම් තේන දේවල්, ඇයෙන දේවල්, ලැබෙන දේවල්, සිතෙන දේවල් කියන හැම දෙයක්ම වේදනාන පස්සනාව, කයට අනුව එක වෙන නිසා ඒක කායාන පස්සනාව, ධර්මානුකූලව දැක්ව ධම්මාන පස්සනාව, සිතින් අවබෝධ කරගෙන ඒවා අත්හැරිය චිත්තාන පස්සනාව. වෙන මොනවද භාවනා පිළිබඳව බුද්ධ භාවනා වඩන්නේ. විදර්ශනා භාවනා. ඒක තමයි විදර්ශනා. මම විදර්ශනා භාවනා වඩා ඇය භාවනාර විස්පාක යනකොට පාඩම භාවනා කරලා අන්ධකාරයක යනවා. ඒ අන්ධකාරය වැඩි වෙලා කවුරුවද ගමනකින් වියක් ඇති වෙන තැනකට යන්න තේරෙන භාවනා කරනවා කියලා වියක් ඇති භාවනා විදර්ශනා වඩනකොට විදර්ශනාව විදහා දකින්නවා කියන අර්ථය තමයි දර්ශනය කියලා කියන්නේ දර්ශනාව කියලා කියන්නේ ගොඩාක් ප්‍රඥාවෙන් දකින්නවා කියන එක. එහෙනම් විදර්ශනා භාවනා වඩන භාවනා යෝගියේ මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් වලින් නිර්මාණය වෙන නාම රූප සියලුම දේ විදහා දකින්න ඕනේ. කොහොමද? gadol කැටයක් විදර්ශනා භාවනා යෝගියා gadol කැටයක් වශයෙන් දකින්නේ නැහැ. ඒක නාමයක් රූපයක් වශයෙන් දකින්නේ. තවත් විදා දැක්කාම ඒක පස්පිරා වශයෙන් දකිනවා. තවත් විදා දැක්කාම පස් අංශ වල එකතුවක් වශයෙන් දකිනවා. තවත් විදා දැක්කාම ඒක දූවිල්ලක් වශයෙන් දකිනවා. තවත් විදා දැක්කාම තොරතුරු වල එකතුවක් එනම් මේ තොරතුරු වල එකතුවක් තමයි මේ රූප කලාප බවටපත් වෙලා ඒ රූප කලාප රූප පින්ඩ බවටපත් වෙලා ඒක සතරමා භූතයාගේ උදව්ව තුළින් ඒක ගරුල් හැටයක් බවටපත් වෙලා තියෙනවා. ඒකට වටිනාකමක් ලැබිලා බලාපොරොත්තුවක් ලැබිලා ඇලීමක් ගැටීමක් ඇති වෙලා. එනම් මේ සෑම නාමයක් රූපයක් තුළම විදහා දකිනවා නම් ඒක විදර්ශනාව. එනම් විදහා දකිනවා නම් වෙනත් නාම රූප පේන්න බෑ. අන්ධකාරය පේන්න බෑ. බුද්ධානුසතිය පේන්න බෑ. කායानुපස්සනාව පේන්න බෑ. විදර්ශනාව කියලා කියන්නේ සතර සටිපට්ඨානය තුළම පවතිනා වූ ප්‍රඥා පැත්ත තමයි විදර්ශනාව කියලා කියන්නේ. කායानुපස්සනාව විද්‍යාත්මකව දැක්වොත් කායानुපස්සනාව තුළින් විදර්ශනාව තමයි ලැබෙන්නේ. වේදනාව විද්‍යාත්මකව දැක්වොත් වේදනානුපස්සනාව තුළින් විදර්ශනාව වැඩෙනවා. ධර්මය විද්‍යාත්මකව දැක්වොත් ධම්මානුපස්සනාව තුළින් විදර්ශනාව වැඩෙනවා. චිත්තානුපස්සනාවේ සියලුම සිතිවිලි විද්‍යාත්මකව දැක්වොත් ඒක තුළින් විදර්ශනා වැඩෙනවා. එහෙනම් සතර සතිපට්ඨානයේ පුරාම විදර්ශනාව පවතිනවා. ආනාපාන සතිය තුළ විදර්ශනාව පවතිනවා. භාවනාව එක අරමුණකට තබා ගන්න බැරුව එක අරමුණ එක එක අරමුණ වලට අපේ සිත යවුවාම තමයි භාවනාව කියලා තියෙන්නේ. ඔබ වහන්සේ භාවනා කරනකොට එක අරමුණක ඉන්න පුළුවන් තරම් උත්සාහ කරන්න, දීර්ය කරන්න කැඩෙන්න කැඩෙන්න භාවනාව නැවත නැවත ගෙනල්ලා ඒ අරමුණේ තමන්ගේ විදර්ශනා වඩන්න කැමති නම් අන්ධකාරයෙන් මන්නේ කරන්න එපා. බුද්ධාම සතිය මෙනෙහි කරන්න එපා. පිළිකුල් භාවනාව මෙනෙහි කරන්න එපා. තමන් වඩන්නේ මොන භාවනාවද කියන එක පිළිබඳව පැය භාගයක් සිහියෙන් ඉන්න. භාවනා වඩන්න එපා. මම විදර්ශනා භාවනා යෝගී කියන එක පිළිබඳව පැය භාගයක් සිහියෙන් හිටියාම ඒ පැය භාගයක් තිස්සේ දමම් විදර්ශනා වඩනවා වඩනවා කියන එක මෙනෙහි කරන්න කරන්න ඒ සෑම චෛතසිකයක්ම එකතු වෙලා විශාල පීඩන සහිත චෛතසිකයක් එකතු වෙනවා. ඒ චෛතසිකයේ පවතින තාක්කල් විදර්ශනා භාවනාව කැඩෙන්නේ නැහැ. මම මේක කරනවා කරනවා කියලා විසිපාරක් හිතලා බලන්න ඒක අකමැති වුණාට ඒක කරන්න සිද්ධ වෙනවා මම මේ ස්ථානයේ දොර අයි කරනවා මම මේ දොර අයි කරනවා අයි කරනවා මම මේ දේ හද කරනවා කියලා හිතලා බලන්න විසිපාරක් හිතලා ඒ දේ කරන්න ඉන්නම බෑ කොච්චර වැඩ රාජකාරී තිබුණත් ලෝකෝත්තර ජීවිතයේ විශේෂ වැඩක් තිබුණත් ඒක අතපස් කරගෙන ගින් අර්ථ කරනවා ඒක අර්ථ වැඩිපුර මෙනෙහි කරන නිසා එනම් භාවනා යෝගී භාවනා පිළිබඳ නිතර මෙනෙහි කරනවා නම් ඒ භාවනා මෙනෙහි කරපු චෛතසිකය ඒ කර්මන විඳ විශාල ශක්තියක් බවට පත් වෙනවා. එනම් භාවනාව ඉස්සලා මෙනෙහි කරලා පස්සේ භාවනා